ඉතින් මේ කියාපු විදියට කාලසටහන ක්‍රියාත්මක කරන්න ඉස්සර වෙලා මම දැනගන්න කැමතියි අද සභාවේ කී දෙනෙක් අලුතෙන්ම වගේ ඇවිල්ලා භාවනා පර්යංකයකට ඊට ප්‍රස්ථා ලැබිච්ච වෙලාවක මේ වගේ තැනක් සත්පුරුෂ මණ්ඩලය ලැබිච්ච වෙලාවක මූලික උපදේශ අපේක්ෂා කරන ආධුනික නවක කී දෙනෙක් සභාවේ ඉන්නවද කියලා මට අත උසලා සංඥා කරන්නයි කියලා මං ඉල්ලා හිටියා දැන් මම හිතුවා වෙන්දට වැඩිය පිටසක් ඉන්නා වගේ පේන තියෙනවා අලුතෙන් උපදෙස් බලාපොරොත්තු වෙන බොහෝ දෙනා උපදෙස් දන්න ඇත්තෝ ඉතින් ඒ නිසා අපි මේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා අපි ශිරු දෙනාම ආජීවට්ටමක සීලේ පිහිටවමු නයි ශ්‍රද්ධා කුත් සම්පන්න පින්වත්නි අපි මේ විදිහට මේ ඉන්න ආසනයේම පැයක පර්යංකකටයි සූදානම් වෙන්නේ මම ඒකේ මුල් විනාඩි සල්පය භාවනා මෙහෙවීමක් කරනවා නවකයන් සඳහා ආධිකම්මිකයන් සඳහා ප්‍රෝජනක් වෙයි කියලා හිතාගෙන කෙසේ නමුත් අපි අලුත් අයත් පරණ අයත් ඔක්කොම පර්යංකටකටයි පැයක භාවනාවකටයි සූදානම් වෙන්නේ කියලා හිතාගෙන පැයක් පමණ පහසුවෙන් ඉන්න පුළුවන් ඉරියව්ව සකස් කරගන්න. මේ ඉරියවට පල්ලංකේ කියලා කියනවා පරරංකේ කියලා කියනවා ඒකේ ස්වභාවය තමයි අපි මේ ඉස්සරහින් තියා තියෙන සරුවචනාංශිකේ හිටි පිළිමෙන් දක්වන්නේ. ඉතින් ඒක අපිට ආදර්ශයක්. ඒක තමයි ප්‍රශස්තකමය. ඔක්කොටම සමානලාට ඒකට යන්න බැරි වෙයි. කෙසේ නමුත් සතිපට්ඨාන සූත්‍රයේදී සරුවචනාංශේ මතක් කරපු විදිහට අපි මේ වගේ ශුන්‍යාකාරයකට ගිහිල්ලා නිශීදති පල්ලංකම් කියන එකයි සඳහන් කරන්නේ පර්යංකයේ හිඳ උඩුකය කෙලින් තියාගන්නයි කියලා කියනවා. ඒ නිසා අපි යටිකය පිළිබඳව මොන පහසුකම් සැලසුවත් එකකින් අදහස් කරන්නේ උඩුකය කැලින් තබා ගැනීම අවශ්‍ය කරන පදනම හොඳ නැංගුරමක් යටිකයෙන් අපි සකස් කරගන්නයි. ඒ සඳහා ලෙඩ රෝග වයසක තත්ත්ව නිසා ආසනයක් ගතත් කමක් නැහැ. බිම වාඩි වෙනවා නම් ඉතින් ඒක පහසුයි. ඒ විදිහට වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ සහයෝගය ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක මිත්‍ර වීම සඳහා ඇත් එක මුරුදුව වහගෙන ඉන්නා වූ ඉරියව්වට හිත යොදා. හිතින් ස්පර්ශ කළ බලන්ද කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා පාදාන්තයේ සිට කේසාන්තයේ දක්වා තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව සමබරද කියලා. සමමිතිකද කියලා. ලිහිච්ඡ ස්වරූපයෙන් සහැල්ලු ස්වරූපෙන් තියනවාද කියලා. නිසා මොන මස් පිටුවක් හරි මොන අංගපසංගක් හෝ දැඩි වෙලා දඬු වෙලා තියෙනවා නම් ඒක භාවනාවට හොඳ පූර්ව නිමිත්තක් නෙවෙයි මංගල කාරණාවක් නෙවෙයි ඒ නිසා අපි ඉස්ලාම කය tempat කරගන්න ඕනේ ඕම සහැල්ලුව සමමිතිකව සමබරව ඊට පස්සේ හිතින් ස්පර්ශ කරනවා ඒ සෝසී වාඩි වෙලා ඉන්න කය ඉතින් මේ විස්තර කළ දෙන්න හදන අත්දැකීමේ නැත්නම් චිත්තක්ෂණේ නැත්නම් ඉරියව්ව මේකට ක්ෂණ සම්පත්තිය කියලා තෝරනම් පාවිච්චි කරන්න පුළුවන් මම පැති කීපයකින් සංවේදනය කරන්න බලන්න හදා බෙදා ගන්න බලන්න එතකොට එක එක නාටක එක විදියට ඒක සමහරලාට හිට වැඩිවි එක විදියක් තමයි මේ විදියට කය හොඳට තැම්පත් කරලා ඒක සමමිතික සමබර බව සැහැල්ලු බව බලන එක තමන්ගේ ශරීරය තමන් කරන ලකෝම ලොකු මෛත්‍රියක් මේක අපිට අහඹු දෙයක්. මොකද ඒ තරම් අපි මේ කයත් එක්ක වෛර කරගෙන ජීවත් වෙන්නේ. මේ නිසා අපි මේ වෙලාවේදී පරණ තරහකම් ඔක්කොම අයින් කරලා කයට මෛත්‍රී කරනවා. Tamangeම කුසින් වදාගත්ත දරුවා නාවලා කිරිපෝලා දරුවා පුන්නන්න හදන විදි කරන්න හදන මවක් ඒ දරුවගේ නිදි ඉරියව්ව සුවසේ ගත කිරීම සඳහා ඇඳ සකස් කළා පොට්ට සකස් කළා දරුවා තියලා සමමිති කරන්නේ කොහොමද දරුවට නොතේරෙන්නේ කොහොමද අම්මට තේරෙන්නේ කොහොමද මවුනුවනට ඒ වගේ Taman Tamanගේම අම්මා Tamanට සලකනවා වගේ මේ කය තැම්පත් කරලා තියන. ඒක ලොකු මෛත්‍රියක් සමහරෙකට ඇඳුම් යන තරම්. මොකද ඒ තරම් අපි දවස පුරා මේ ශරීරයට নানা ආකාර වද දෙනවා අපායට ගියාම යමපල්ලෝ දෙන්නවා. දැන් අපි ඒ වෙනුවට මවක් කුරුදුලේ දරුවට සලකන්නාසේ Tamanගේ සායක සලකලා මෛත්‍රියේ සමබරව සමමිතිකව සහැල්ලුව පවත්නවා. මෙයත් ඇති මේ පැයටම. නමුත් අපිට මේ චිත්තක්ෂණේ උපයා ගන්නට තියෙන දිගට තියාගන්න බෑනේ. අපි සද්ද නිසා, වේදනා නිසා, හිතවිලි නිසා, විවිධ අපහසුතා නිසා නැවත නැවත වැටෙනවා. නමුත් මම එකක් සහතික කරනවා මොන තාලෙන් මේ හිත වැටුණත්, සද්ද නිසා වැටුණත්, වේදනා නිසා වැටුණත්, හිතවිලි නිසා වැටුණත් ඕනම චිත්තක්ෂණයක නැවත ගෙනල්ලා කයේ තියන්න පුළුවන් ගතිය අපෙන් බැහැර කරන්න පුළුවන් බලවේගයක් මේ මුළු තුන් ලෝකෙම නැහැ. ඒක තමයි manussකම කියලා කියන්නේ. අපිට කොච්චර manussකම අමතක වෙනවද කියලා කියන තාක්කල් අපි චෝදනා කරනවා. අයිතිවාසිකම් ඉල්ලනවා. නමුත් නැවත මේ වර්තමාන මොහොතේ හිත ගෙනල්ලා තැම්පත් කරන්න පුළුවන් ගතිය අපිට ජම්මලාභයක්. අපි වැටෙන්න අරින්න හිත නන්නත්තර වෙන්න අරින්න හිත වල්මත් වෙන්න අරින්න හිත කමන්නේ අපි මේ වල්මත් වෙන නන්නත්තර වෙන හැම වෙලාවෙදීම බලනවා සද්ධර්මයේ නාමේ සර්වචනාසිකේ නාමේ සීලේ නාමේ සංඝයාගේ නාමේ නැවතත් මට මේ ගෙනත් යන්න පුළුවන්කමට කාටවත් පුළුවන් ද බාධා කරන්න. එහෙම නැත්නම් මේ මෛත්‍රී චේතෝ විමුක්තිය කඩන්න පුළුවන් අකුසලයක් නපුරක් නරකක් ලෝකේ තියෙනවා කියලා බලන්න නම් සියලු නපුර හරහා නැවත නැවත හිත වර්තමාන මොහොතට ගේන්න. ඒක එකක්. දෙක යම් චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉන්නවා. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මම දැන් මෙතන සැහැල්ලුව ඉන්නවා. මම දැන් මෙතන එළඹ සිටි සිහියෙන් ඉන්නවා. මම දැන් මෙතන අප්‍රමාදව ඉන්නවා කියන චිත්තක්ෂණය සාක්ෂාත් වෙනවනම් සාර්ථක වෙනවනම් සත්‍යක්‍රියා වෙනවනම් ඒ චිත්තක්ෂණයේ හිතවිලි නැති බව තේරුම් ගන්න. ඒ චිත්තක්ෂණයේ කයේ වේදනා නැති බව තේරුම් ගනින්න. ඒ චිත්තක්ෂණයට බාහිර ශබ්ද වලින් කෙනහිල්ලක් නැති බව තේරුම් ගනින්න. කණිප්පතර කියන බොලන් හිත හිතවිල්ලක ඉන්න හැම චිත්තක්ෂණයකම අපි වර්තමාන මොහොතට වෛර කරනවා. මේ තැනට වෛර කරනවා, මේ කයට වෛර කරනවා. ඒක අපි හිතවිල්ල දෙක පෙන්කෙලි. රස විඳින. අපි බාහිර ශබ්ද ගැන චෝදනා කරන්නේ ඒ බාහිර සද්දේ අපි මේ වර්තමාන මොහොත පැහැර ගන්න නිසා. කායික වේදනා පිළිබඳව අපි පෙළෙන්නේ මේ වර්තමාන මොහොත අනදරයට ලක් වෙච්ච නිසා. අනදරයට ලක් වුණාට වේදනා තියෙද්දී, ශබ්ද තියෙද්දී, හිතවිලි තියෙද්දී පවා නැවත මම දැන් මෙතන කියන තැනට ගණ්ඩ උත්සාහ කරන කෙනා ජයග්‍රහණයක් මිසක කවදාකවත් පරාජයකට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා මම දැන් මෙතන කියන චිත්තක්ෂණයත් හිතවිලි වේදනා ශබ්ද නැහැ. කියන චිත්තක්ෂණයත් එකේම එකම කාශිය දෙපැත්ත. තුන්වෙනි පැත්ත තමයි යම් චිත්තක්ෂණයක මම දැන් මෙතන සහැල්ලු ඉන්නවා කිව්වොත් මුළු සංසාරේ පුරාවට කරපු මානසික ආශාස කරදර නෙමයි දුක් කරදර කර්ම කර්ම නිසා සිදුවෙන සියලුම මානසික ආසහන චිත්තක්ෂණයකට දුර වෙනවා ඒ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය මොනම සාරද්ද භාවයකටත් ලක් වෙන්නේ නැහැ. කායික දරතයකටපත් වෙන්නේත් නැහැ. මානසික දරතයකටපත් වෙන්නේත් නැහැ. නැත්නම් අසහනයකටපත් වෙන්නේ නැහැ. ආතතියකටපත් වෙන්නේ නැහැ. ආතතියටපත් වෙනවා නම් කාය දල දඬු වෙයි. බෙල්ල පිටිපස්සේ මස් පිටු තද වෙනවා දැනේ. චියානින් අත් දෙක මිරිකෙනවා දැනේ. ඇස්පිල්ලම් තද වෙනවා දැනේ. හයියෙන් හුස්ම ගන්න හිතනවා දැනේ. ඉෂකක්කුන් දැනේ. ඒ සෑම තැනකදීම මතක තියානින්න නැවත ඉතර මේ පොර කණ්ඩ දල දඬු වෙන දෙයක් නැහැ. සහැල්ලු කරන්න. ඒතර කයත් සහැල්ලුවේ තියෙන එකට අපිට ටිකක් සම්බන්ධ වෙන්න පුළුවන්. හිත සහැල්ලු වීමට ඒක තමයි ආසන්න කාරණා. එතකොට හිත සහැල්ලු නැත්තම් හොඳට බලන්න ඕනේ. මේ අසහනකාරී ආතතිකාරී චිත්ත tattete ආසන්න කාරණාවක් අය අපහසුවක්ද? එන්ට හිතේ අපහසුවක්ද? ඒක දිහා බලලා දැන් මම ඉන්නේ සහැල්ලෝ ඉඳගෙන වාඩි වෙලා නෙවෙයි මේ හිතමින් පෙලෙමින් කණේ කංකරච්චලයක කියලා හොඳට කාරණාව තේරුම් ගන්න. අර මම දැන් මෙතන සහැල්ලුවෙන් ඉන්න චිත්තක්ෂණයත් මට දැන් හිතේ තියෙන කංකරස් කංකර කටොල්ලක් කියලා දන්න චිත්තක්ෂණය දෙකම සහැල්ලුදායකයි. අර කංකටොල්ලට වෛර කෙරුවොත් විතරයි දරස භාවය අපිට කරදර කරන්නේ. ඒ නිසා අපි ඉස්ලාම සුද්ධ චිත්ත tattwa ඇති කරගන්න මම දැන් මෙතන ඉන්නවා. ඊට පස්සේ වේදනාවකට පෙළෙනවා නම් පෙළෙන බව සාදරෙන් බලා ඉන්නවා. වෛර කරන්නේ නැහැ, නැති කරන්න හදන්නේ නැහැ, වැඩි කරන්න හදන්නේ නැහැ. සද්දයක් ඇහෙනවා නම් හිත දලදම් වෙනවා නම් දලදඬු භාවයේදී ආਉਂදකට බණ්ඩ ආසන්න කරන සද්ද බව දැනගන්න ඒක නැවත සාන්තිවාර tattwa කරගෙන දෙන්න පිටුවම ආරයි. මෙන්න මේ විදිහට කයේ හිත පැවැත්වීම අරුම පුදුම විනෝදාංශයක්. නොමිලේ ලැබෙන දෙයක්. හැම මිනිස්සෙකුටම ලැබෙන දෙයක්. මේ වෙලාවේදී ලැබෙන අත්දැකීමේ ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. මම දැන් මෙතන කියන චිත්තක්ෂණය පැවිදිද උපවිදිද කියලා ප්‍රශ්නයක් නැහැ. සියන්නිකායද රාමඤ්ඤනිකායද අමරපුරනිකායද ප්‍රශ්නකුත් නැහැ. දෙමළ සිංහල මුස්ලිම් කතෝලික කතාවකුත් නැහැ. මෙන්න මෙතන ඉන්නා තාකල් අපි මිනිස්සුව බාටපත් වෙනවා මානස මානුෂික தത്വෙට අප්‍රිමාණ தത്വෙටපත් වෙනවා. ඒකට ඉතින් අපිට මේ වගේ ධම්ම විපදන වගේ දැනකට මෙන්න ඕනකමකුත් නැහැ. නමුත් අපි මෙතෙන් තමයි මේක අඳුනගන්නේ. ඊට පස්සේ අපි පල්ලියේ කෝවිලෙත් මරණ පොලෙත් අසුචි වලෙත් භෝජන සංග්‍රහයේ හැම තැනදීම බලන්න ඕනේ මේක ගන්න. නමුත් ඒක ලේසි නෑ ආධුනිකයෙකුට. ඒ නිසා ඒකට පුංචි තව උපදේශ කීපයක් දීලා මගේ උපදේශ පන්ති මම නතර කරනවා. අපි බලනවා ඊට පස්සේ ඉතුරු වෙන කාලේ මේ විදිහට සැහැල්ලුවෙන් ගත කරන්න. මෙන්න මේ විදිහට සැහැල්ලුවෙන් ගත්ත මේ සැහැල්ලු කරගත්ත කය හිත දෙක ඕනම ඉරියව්වක ඕනම තැනක ඕනම වෙලාවක කරගැනීම සඳහා පහසු වීමට අපිට පුංචි තව උපමානයක් ලං කර ගන්න පුළුවන්. ඒ මොකද්ද? මම දැන් මෙතන කියලා හිත ඇතුලට ගියාට පස්සේ බලන්න මම මැරිලා නෑ කියන්න මොකද්ද තියෙන සංඥාව කියලා. මම නින්වට නිින්ද ගිහිල්ලා නෑ කියලා තියෙන සංඥාව. මට සීවිකල් වෙලා සීමුර්ජා වෙලා නැති සංඥාව මොකද්ද කියලා ඇතුළට හොඳට පිරිසිඳලා බැලුවොත් තවත් උපමානයක් ලං කරගන්න පුළුවන් මම දැන් මෙතන ඉන්නවා කියනකොට හිත gedara ගිය බවට ලකුණක් තමයි හුස්ම තේරෙන එක. හිත gedara ගිය බවට ලකුණක් තමයි Tamange උදරේ පිම්බීම හැකීම තේරෙන්නේ. මොකද ඒක ජීවිතය හා ප්‍රාණය හා ඉතාමත්ම සම්බන්ධයි. නිසා ඒකට කාය සංස්කාර කියන වචනේ පාවිච්චි කරනවා. පිම්බි මැකිලිවට ආස්වාද ප්‍රසවාසයේද ආන්නේක වැටුණොත් දැන් නම් හොඳටම පිළිසිදුයි. මිදුලට ගියා නෙවෙයි ගෙට ගෙවැදුණයි කියලා. ඒ නිසා අපි මිදුලට ගියත් ලොකු දෙයක්. ඉතින් උපචාරය කියලා ගෙට ගෙවැදුණයි කියලා කියන්නේ බැසගත්තයි කියලා. වැස ගන්නකොට ඕන ආශස් ප්‍රසවාස වැටෙනවා. එතකොට දෙයියන්ගේ නාමයට බුදුන් ගැන මම කියන්නේ අයියෙන් හුස්ම ගන්න යන්න එපා ආයාසී. පිට ගෙවතුනා නම් ස්වභාවික හුස්ම වැටෙහි. ස්වභාවික හුස්ම වැටෙනවා නම් මම දැන් මෙතන කියලා අලුතෙන් සහතිකයක් ඕන කරන්නේ මම දැන් මෙතන නම් හුස්ම වැටෙනවා කියන එකත් බොහෝ දෙනාට සිද්ධ වෙන නමුත් සමහර අයත් ඒක නොවැටෙනවා කියන චෝදනාවක් තියෙනවා. නමුත් හිත දැන්පත් වෙන දැන්පත් වෙන තියෙනවා. අඩු ගන්න පිම්බීම හැකිලිම තියෙනවා. නැත්නම් මම දැන් මෙතන ඉන්නවා කියන එකත් ඇති. ඉතින් මම කතාව කෙටි කරන්න ඕන නිසා මේ ආස්වාද ප්‍රසවාසය කියන පොදු මාතෘකාවට හිත යොමු කරනවා. ඒ විදිහට ආස්වාද ප්‍රසවාසයේ ස්වභාවයෙන් ඇඟ ඇතුලේ සිද්ධ වෙනවා දකිනවනම් අම්මා දරුවා බුද්ධි කරවලා දරුවා හුස්ම ගන්න හැටි හොඳට බලන් ඉන්නවා සන්තෝෂි. එතකොට වෙන දරුවාට ක්‍රීන්ට ගැඹුරට යන්න යන්න හුස්ම එන්නේ එන්නේ එන්නේ බඩ පිම්බෙන ගතිය හුස්ම ගන්න ගතිය අඩු වෙනවා. ආන්නේ වගේ මේ හුස්ම දිහා කාලානුරූපව සිටින විපරිණාමය මෙසේ විය යුතුයි කියලා හිතන්න යන්න බෑ. සිටින්නේ කෙසේදයි බලහනින් එකයි අපි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. ඒ නිසා ඒ කරන හැම ආශ්වාසය පාසාම මම දැන් මෙතන කියන එක සාතික වෙනවා. හිත සැහැල්ලු වෙන්න, දර්ශ භාවය දුරුකරන්න, අශානකාරී තත්ත්වය අයින්කරන්න, අසද්ධියක්, tempatuක් ඇතිකරන්න හේතු වෙනවා. ඒකට අපි දැන් කරන භාවනා ප්‍රයත්නය තමයි මෙචේ ඇති කරගත්තා වූ මේ චිත්තක්ෂණය පිරිසිදු චිත්ත ප්‍රවෘතිය ආස්වාසයෙන් ප්‍රසවාස ප්‍රසවාසයෙන් ආස්වාසයට ආස්වාසයෙන් ප්‍රසවාසයට ප්‍රසවාසයෙන් ආස්වාසයට අත් නිකැඩි එක දිගට කොච්චර හුස්ම රැලි ගන්නක් පවත්වන්න පුළුවන්ද කොච්චර තප්පර ගණන් පවත්වන්න පුළුවන්ද කොච්චර විනාඩි ගණන් පවත්වන්න පුළුවන්ද මේ පවත්වාගෙන යනකොට වැඩිම මගේ හිත කැඩෙන්නේ සද්දෙටද ඉඳගෙන ඉන්න ඊරියව්ව වේදනාවටද එහෙමනම් හරි පරි ගහන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මුල් විනාඩි කිහිපෙදී හරි පරි ගහනවා කමන්නේ. හැබැයි හරියට හිත හැදීගෙන එනවනම් හරි පරි ගහන්නත් ලෝභ හිතේ. මොකද ඒ තරම්ම හරි පරිය ශපය දැනෙනවා. එනත හිතවිලි නිසා. කොයි එකට ගියත් හැප්පෙන්න එපා, ගැටෙන්න එපා. ඒකේ ඉන්නකොට කොයි වෙලාවකට තේරුණොත් මම දැන් මේ දම් රිවිව් ඇවිල්ලා මේ උපෝසතට්ටංග සීලේ සමාදන් වුණේ හිතන්න නෙවෙයිනේ දැන් හිතනවනේ එනිසා ඒක ගැලපෙන්නේ නැහැ කියලා හිතුනොත් දැනුනොත් නැවත එමීට ආය මම දැන් මෙතන තැන්න ගියේ. පිච්ච හිතවිලි ගැන පශ්චාත්තාප වෙන්න එපා. ලැබිච්ච ආස්වාද ප්‍රසවාසයේ සා වර්තමාන මොහොත ගැන උදම්මනලා නවම හිතක් ඇති කරන ආධුනික හිතක් ඇති වෙන ආයෙත් අලුතෙන් පටන් ගත්තා වාගේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් ආශ්වාසයෙන් පැවැත්ීමේ අපේ අදහස. ඉතින් මම හිතනවා මේ ටික මේ වෙලාවේ හැටියට මේ තොරතුරු ප්‍රමාණය සෑහෙනවයි කියලා. ඉතින් අපි බලමු මෙතක පටන් අපි උදේ පැයේ වාරේ સમાપ્ત වෙනකන් ලැබිච්ච දවස උණුසුම් වෙන්න ඉස්සෙල්ලා ලැබිච්ච මේ ස්පාසුවේ හැකිතාක් දුරට වර්තමාන මොහොතේ හිත පවත්තන්න ආනාපාන සතිය මුල් කරගෙන යන්නේ. ආනාපාන සතිය කියනවා වර්තමාන මොහොතේ හිත පැවැත්වීම ගන්න ප්‍රයත්නයක් නේද. සතිපට්ඨානෙ කියනවා කොයිම ආවෙන් හෝ සතිය වැඩි වීමට මේ අවස්ථාව මේ වෙලාව මේ පිළිස සීතලින් දිනාටම හේතු ආසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවයි මම මගේ උපදේශ පන්ති නතර කරනවා භාවනාවට ඉඩ සලසනවා